විදර්ශනා භාවනාව විදර්ශනා භාවනාව සමත භාවනාවට වඩා උසස්ය. එය දුර්ලභ බුද්ධෝත්පාද කාලයකීම ලැබෙන දුක්ගිනි නිවෙන කෙලස් මල වියලන අනගි උපදේශ රසකි. එහි ආනිසංශ පක්ෂයද අතිශයින් වැදගත්ය. එය කළ යුතු වන්නේ නිවන් අරමුණු කොටගෙන නියම ගුරුපදේශයන්හි පිහිටා ගනිමිනි. සත්වයා, පුද්ගලයා, ස්ත්‍රිය, පුරුෂයා යනාදී වශයෙන් බැලීම, සැලකීම පවත්වන්නේ සම්මුතිය තහවුරු වන ආකාරයටය. ඒ නුවණක් නොවැඩෙයි. සංඥාව, අභිනන්දනය, තණ්හාව, දිට්ඨිය යන විපර්යාස හැඟීම් එයින් වැඩෙයි. යථා තත්වයේ අවබෝධයට එයින් බාධා පැමිණෙයි. යථා භූත ඥානයක් නොලැබෙයි. යථා භූත ඥානය නැතිකමින් දුක වැඩි වෙයි. තණ්හා, දිට්ටි ආදිය නැවත නැවත වැඩෙයි. බුද්ධෝත්පාද කාලයකම ලැබෙන මේ විදර්ශනාව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝධයට උපකාර වෙයි. ඒ නිර්වාණ අවබෝධය සැලසෙයි. මේ විදර්ශනා ක්‍රමයෙන් සම්බන්ධය ඇතිවනසේ වඩන ඥාන පරම්පරාවකි. නුවණ රසකි. මුලින් පහල කරගත් ඥානය එයට ප්‍රතිපක්ෂව එය වසා සිටි කෙලෙස් సంతානයක් පහ කිරීමෙන් පහළ වෙයි. චිත්ත සන්තතිය තවත් ශක්තිමත් වෙයි. එසේ ශක්තිමත් වීමට කරුණු දෙකක් උපකාර වෙයි. එකක් සිතෙහි කලක් මුළුල්ලෙහි බැඳී තිබූ කෙලෙස් මල අහක් වීමය. අනෙක ඒ පිරිසිදු වීමෙන් අරමුණට බැස ගන්නා කුසල පාක්ෂික ධර්ම සමූහය බලවත් වීමය. මෙහිදී නිකම් හිටියොත් ඒ තිබෙන බලයද පහත වැටෙන්නට ඉඩ තිබෙයි. නැවත නැවත සල්ලක්ෂණ චිත්ත පන්තිය පැවැත්වීමේදී පූර්වෝක්ත ක්‍රමයෙන් පවත්නා විදර්ශනා පරම්පරාව පැවැත්වීමේ ක්‍රමය විදර්ශනා භාවනාවයි. ඒ උගන්වීමේදී දෙන උපදෙස් රැස බුදුරජාණන් වහන්සේගෙන් පහළ වූයේ සරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලා විසින් අනුක්‍රමයෙන් විනීය ජනතාව කෙරෙහි යොදවාලීමෙන් අපරිමාණ ප්‍රතිඵල රාශියක් ලෝකයා ඉදිරියේ තබන ලද්දේය. මේ උපදෙස් අතරෙහි පහසු ක්‍රමය නම් යෝගාවචර භාවයට පැමිණෙන පුද්ගලයාට සුතමේ ඥානය පහළවන අන්දමට මුලදී දහම් දෙසිය යුතුය උගන්විය යුතුය පසුව භාවනාවේ යෙදීමෙන් භාවනාමය ඥානය පහළ කර ගැනීමට අවස්ථා සලසා දීමය තවත් උපදේශ ක්‍රමයක් නම් කර්මස්ථාන ආචාර්යවරයා විසින් යෝගාවචරයා තමාගේ පාලනයටගෙන මානසිකාර විදියේ යොදවාලීමයි. එහි යෙදෙන ඔහුගේ නුවණ වැඩෙන හැටි ඇසරීම්, කතා කිරීම, පැන ਵਿਚාරීම්, පැන විසඳීම්, නුවණ යොදවාලීම්, සිහි හැසිරවීම ආදියෙන් විදර්ශනා වාරය මුදුන් පැමිණෙන තුරු රැකගෙන භාවනාවේ යෙදවීමයි. මේ ක්‍රම දෙකම ඒ ඒ පුද්ගලයන් අනුව සාර්ථක කරගත හැකි වෙයි. මෙසේ විදර්ශනා භාවනාව සම විදියක යෙදී නොපසුබට උත්සාහයෙන් ගෙන ආයුතු වන හේයින් එහි නියම තේරුම පහළ කර ගැනීමට විසුද්ධි මාර්ගගත මේ පාඩය සලකා බැලීම හොඳය. කතා භාවේ තබ්බාති එත්ත පන යස්මා ඉමාය සංඥාය කන්දායතන ධාතු ඉන්ද්‍රිය සච්ච පටිච්ච සමුප්පාදාදී බේදා ධම්මා භූමි සීල විසුද්ධි චේව චිත්ත විසුද්ධි ചാති ඉමා දේව විසුද්ධියෝ මූලං දිට්ටි විසුද්ධි කාංකා විතරණ විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි පටිපදා ඥාන දර්ශන විසුද්ධි ඥාන දර්ශන විසුද්ධීති ඉමා පංච විසුද්ධියෝ සාරීරං තස්මාතේසු භූමි භූතේසු ධම්මේසු උග්ගහ පරිපුච්ඡා වශයෙන් ඥාන පරිචයං කତ୍වා මූල භූතා දේව විසුද්ධියෝ සම්පාදේत्वा ශරීර භූතා පංච විසුද්ධියෝ සම්පාදේතන භාවේතබ්බා මේ වනාහි විදර්ශනා භාවනාව වැඩිීමේ ක්‍රමය ඉගැන්වූ විසුද්ධි මාර්ගයේ එන සංක්ෂිප්ත කතාවයි විදර්ශනා ප්‍රඥාව කෙසේ වැඩි යුතුද යන මේ පැනේහි පිළිතුර නම් මේ විදර්ශනා ප්‍රඥාවට කන්ද ආයතන ධාතු ඉන්ද්‍රිය සච්ච පටිච්ච සමුප්පාද ආහාර ආදී ප්‍රභේද ඇති ධර්මයන් ස්වලක්ෂණ ග්‍රහණය සාමාන්‍ය ලක්ෂණ ග්‍රහණය ප්‍රවෘත්ති ස්ථානය වන හේයින් භූමිය සීල විසුද්ධිය හා චිත්ත විසුද්ධියද යන දෙක ප්‍රඥාවට පිහිටවන හේයින් මුල්ය. දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය යන මේ විසුද්ධි පහ වැඩි යුතු වන හේයින් ශරීරය. එහෙයින් ඒ භූමි වූ ධර්මයන්හි උග්ගහ පරිපුච්ඡා විසින් නුවණ පුහුණුව ඇති කොටගෙන හෙවත් ස්කන්ධ ආදී ධර්මයන්හි සුතමේ ඥානෙ උපදවාගෙන මුල් වූ විසුද්ධි දෙක සපයාගෙන ශරීර වූ විසුද්ධි පහ වඩමින් මේ විදර්ශනා නුවණ වැඩි යුතුය යනු ඒ pāli පාඨයේ අදහසයි. භූමි භූමි නම් පිහිටන තැනය වඩන්නට බලාපොරොත්තු වන ප්‍රඥාව පිහිටන තන පළමුවෙන් දත යුතුය. හැඳින උගත යුතුය. නැතහොත් කතාවත් ප්‍රතිෂ්ඨා රහිත වෙයි. එහි පිළිපදනට යන්නහුට ප්‍රතිෂ්ඨාවක් නැතිව හිස් හැඟීමක් පහළ වීමට ඉඩ තිබේ. එහෙයින් පළමු කොට භූමි දැනගත යුතුය. හැඳිනගත යුතුය. උගත යුතුය. වඩන්නට බලාපොරොත්තු වන නුවණ වැඩිම නම් මේ රීමයි විකසනයයි. එහි ඒ විකසනය පැතිරීම ක්‍රමයෙන් සිදුවිය යුතුය. ඒ පැතිරීම අහසේ නොවේ. වෙන තැනක හෝ නොවේ. ස්කන්ධ ආදීන් අතරෙහිය. ඒ පැතිරීම සිදුවිය යුත්තේ ස්කන්ධ ආදීන් අතරෙහිය. එහෙයින් රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඥාන ස්කන්ධ යන මේ පංචස්කන්ධයන් පිළිබඳව ස්වභාව ලක්ෂණය උගත යුතුය. සාමාන්‍ය ලක්ෂණය උගත යුතුය. ආයතන චක්ඛායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන, රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන යන මේ ද්වාදස ආයතනයන් පිළිබඳව සුව ලක්ෂණ හා සාමාන්‍ය ලක්ෂණ උගත යුත්තේය. ධාතු චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු ගාන ධාතු ගන්ධ ධාතු ගාන විඥාන ධාතු ජීවහා ධාතු රස ධාතු ජීවහා විඥාන ධාතු කාය ධාතු පොට්ටබ්බ ධාතු කාය විඥාන ධාතු මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු යන මේ අටලොස් ආකාර ධාතුන් පිළිබඳ ස්ව ලක්ෂණය උගත යුත්තේය සාමාන්‍ය ලක්ෂණය උගත යුත්තේය ඉන්ද්‍රිය චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනෝ ඉන්ද්‍රිය. ඉති ඉන්ද්‍රිය, පුරිස ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය, සද්ධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. අනඤ්ඤා තඤ්ඤා සාමීති ඉන්ද්‍රිය අඤ්ඤ ඉන්ද්‍රිය, අඤ්ඤතාවින්ද්‍රිය යන මේ දෙවිසි ඉන්ද්‍රියන් පිළිබඳ සුව ලක්ෂණද සාමාන්‍ය ලක්ෂණද උගත යුත්තේය. සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය යන සිව්ව දෑරුම් සත්‍යයන් පිළිබඳ අවබෝධය උගත යුත්තේය. පටිච්ච සමුප්පාද අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාණය වෙති විඥානයේ ප්‍රත්‍යයෙන් නාම රූප වෙති නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන වෙයි සලායතන ප්‍රත්‍යයෙන් පස්ස වෙයි පස්ස ප්‍රත්‍යයෙන් වේදනා වෙයි වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වෙයි උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාති වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණය වෙයි. මේ ආකාරයෙන් සඳහන් පාටිච්ච සමුප්පාදය පිළිබඳ අවබෝධය පහළ කරගත යුත්තේය. මෙහි අවිජ්ජාවේ පටන් ජරා මරණය දක්වා අංගයෝ 12 දෙනෙක් වන්නාහ. ආහාර. කබලින්කාර ආහාරය පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය යන සිව්වදෑරුම් ආහාර පිළිබඳ යථාභූත ඥානය දිනු කරගත යුත්තේය. මේ කියන ලද භූමි භූත ධර්මයන් pāli වශයෙන් හා අට කතා වශයෙන් උද්ග්‍රහණය කළ යුත්තේය. නැවත නැවතත් අර්ථය දැනගන්නා අදහසින් ਵਿਚාරීම විමසීම කළ යුත්තේය. යතෝක්ත භූමි භූත ධර්මයන්හි ඥාන පරිචය නුවණ පුහුණුව සිදුවන්නේ එහි ඥානය ආසේවිත වීම හේතු කොටගෙනය. ඒ ආසේවනය වනාහි එහි ශ්‍රවණ වශයෙන්ුත් උපපරීක්ෂා වශයෙන්ුත් නොපිරිහෙලා කෙරෙන මානසිකාරයෙන් ලැබෙන්නේය. එහෙයින් වැඩ කැමති යෝගාවචරයා මෙහි නොපමාව යෙදිය යුතුය. මෙසේ මේ ධර්මයන්හි ඥාන පරිචය මුලදී දිනු කර ගත යුතුය. භාවනා අභියෝගයේදී අරමුණට ගත යුතු වන්නේ එයයි. විදර්ශනා භාවනාවේදී කමඨහන් අරමුණ වශයෙන් නොගත යුතුයයි අහක් කළ එකද සංස්කාරයක් නැත. එසේ වුවත් පුද්ගලයාට ගැළපෙන හැටියට අරමුණ යොදාගති ගත යුතු වන්නේය. මෙහි භූමි වශයෙන් එක් කොටසක් කීවද කරුණට පිරිමැසෙතත් සකල සත්වයානට ගැලපෙනසේ කර්මස්ථානයේ දේශනා කරමින් මෙසේ ස්කන්ධ ආදිය පෙන්눔 කළහ. සත්වයෝ එක් ක්‍රමයක් අනුව කොටස් තුනකට බෙදී සිටියහ. රූප සමුට්ඨානයෝය අරූප සමුට්ඨානයෝය උභය සමුට්ඨානයෝය යන වශයෙනි එහි අරූප සමුට්ටානයන් සඳහා ස්කන්ධ දේශනාව විය. එහි අරූප හතර ආකාරයකින් බෙදෙන ලද්දේය. රූප සමුට්ටානයන් සඳහා ආයතන දේශනාව පැවතියේය. එහි රූප ධර්මය අඩක් සහිත කොටස් 10කට බෙදුනාහ. උභය සමුට්ටානයන් සඳහා ධාතු දේශනාව පැවතුනේය. ඒ රූප අරූප ද්වයම වෙදී ඇති හේිනි. තවත් ප්‍රකාර දෙකකින් සත්වයෝ තුන් වැදෑරුම් වෙති. තික්ක ඉන්ද්‍රිය සත්වයෝ මජ්ජේ මජ්ජිම ඉන්ද්‍රිය සත්වයෝ මුදු ඉන්ද්‍රිය සත්වයෝ යන වශයෙන් ද සංක්ෂේප රුචිකයෝ මජ්ජිම රුචිකයෝ විස්තර රුචිකයෝ යන වශයෙන් ද වෙයි. මොවුන් සඳහාද යතෝක්ත වූ ස්කන්ධ ආදී දේශනාවෝ පවත්වන ලද්දාහ. ඉන්ද්‍රිය දේශනාව අනාත්ම ලක්ෂණය පහසුවෙන් උගැනීමට හැකිවනසේ පවත්වන ලද්දේය. මේ ඉන්ද්‍රියෝ ඊශ්වර ආදීන් මෙන් තමන් හා එකතුව පවත්නා ධර්මයන් අතරෙහි අධිපතිකම් දක්වන්නෝය. එය ඔවුන්හට ලැබුණේ ධර්මතා වශයෙනි. මේ ක්‍රියාව මෙසේ වන හේයින් වසවත්ති කෙනෙක් නැත්තාහ. මේ ධර්ම මෙසේ ශුන්‍යයෝය වසවත්ති නොවූ හෝ යන මෙයින් පැහැදිලි වන හේයින් අනාත්ම ලක්ෂණය සුවසේ අවබෝධ කරගත හැකි වන්නේය. ස්කන්ධයෝද ආයතනයෝද ධාතුහුද ඉන්ද්‍රියෝද යන දහම් කොටස් හතරෙහිම පිළිපැදීම පැවැත්ම නැවැත්ම ඒ දෙකෙහිම හේතුව යන ක්‍රමයෙන් දැකීම සැපයට හේතු වෙයි. එසේ නොවෙත හොත් දුකට හේතු වෙයි. යනු ප්‍රකාශ කරනු සඳහා සත්‍ය දේශනාව පැවතියේය. විදර්ශනාවේ මුල් දෙක විදර්ශනා ප්‍රඥාවට මුල් දෙකක් ඇත්තේය. මාර්ග ප්‍රඥාවටද මුල් දෙකක් ඇත්තේය. මාර්ග ප්‍රඥාවටද එය එසේම ලැබෙයි. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය යන දෙකය. මේ දෙක තිබෙන තාක් ප්‍රඥාව මුල් බැස ගන්නේය. නැතහොත් එය නොවේ. 1. සීල විසුද්ධිය නම් සීල විසුද්ධී නාම සුපරිසුද්ධං පාතිමොක්ඛ සංවරාදී චතු බිදං සීලං යනු හේයින් සදහැයෙන් ශික්ෂාපද ශීලයේ රැකීම ඉන්ද්‍රිය වාරයෙන් රාගාදී කෙලෙස් පහලවන්නට ඉඩ නොතබා සිහියෙන් යුතුව විසීම දිවි පැවැත්වීම සඳහා තමාට නොගැලපෙන නුසුදුසු නොදැහිමිදේ නොගෙන පිරිසුදු ජීවිකාව වීරයෙන් යුතුව රැක ගැනීම ආහාර ආදී වශයෙන් තමා පරිභෝග කරන තාක් දය ප්‍රයෝජනය වශයෙන් පිළිකුල් වශයෙන් ධාතු වශයෙන් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරමින් සිහියෙන් යෙදී පිරිසිදුව විසීම යන පාතිමොක්ක සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය ආජීව පාරිශුද්ධි සීලය පච්චය සම්නිස්සති සීලය යන සිව් පිරිසිදු සිල් රැකීමෙන් පිරිසිදු කායික වාචසික පැවැත්මක් තබා ගැනීමය. දෙක චිත්ත විසුද්ධිය නම් චිත්ත විසුද්ධි නාම ස උපචාරා අට්ඨ සමාපත්තියෝ යනු බැවින් උපචාර සහිත අට සමාපatti හුය. එහි අට සමාපatti නම් ප්‍රථම ධානාදී වශයෙන් ලැබෙන රූපාවචර සමාපatti සතරද අරූප ධාන වශයෙන් ලැබෙන සමාපatti සතරද යන අටය. මේ අවස්ථාවෙහි ලැබෙන සමාධියට අර්පණා සමාධියයි කියනු ලැබේ. තවද මේ සමාපatti අට ලැබීමට පළමුවෙන් එකී මහත්ගත සිත් පහළවන චිත්ත වීතියේ මුලිනුත් උපචාර නමින් සිත් පහළ වන්නේය. ඒ සිත් පහළ නොවීද උපචාර සිත් පමණ පහළවන්නට ඉඩ ඇත්තේය. දෙවර්ගයම උපචාරනාමයෙන් දක්වන ලද බව දත යුතු වෙයි. විපස්සනා යානිකයාගේ තනිකර උපචාර සමාධිය හෝ එය නැත්නම් ෂණික සමාධිය හෝ චිත්ත විසුද්ධියක් වන්නේය යැයි පුරාණ ආචාර්යවරයන් විසින් ප්‍රකාශිත හේයින් මේ ෂණික සමාධියද චිත්ත විසුද්ධිය වශයෙන් ක්‍රියා කෙරෙයි. විදර්ශනා භාවනාවට චිත්ත විසුද්ධිය වශයෙන් මෙසේ අවස්ථා තුනකින් පටන් ගැනීමට ඉඩ ඇති හේයින් ධානසිත නැතිව විදර්ශනා වඩන්නට නොහැකි යන මතය අහේතුක බව සැලකිය යුතුය. ටීකා ආචාර්ය ධර්මපාල හිමියෝද උපචාර සමාධීපි අප්පනා සමාධි විය විපස්සනාය අට්ඨාන භාවතෝ චිත්ත විසුද්ධියේව යයි උපචාර සමාධියද අර්පණා සමාධිය මෙන් විදර්ශනාවට පිහිටවන හේයින් චිත්ත විසුද්ධියමයි මේ අර්ථයම ප්‍රකාශ කළහ මේ පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් පහළ කර ගැනීමට තවත් ඔබට දියුණුවට පමනවා ගත යුතුය. මේ සීල විසුද්ධියත් චිත්ත විසුද්ධියත් යන දෙක ප්‍රඥාවට මුල් වන්නේ එයට යතෝක්ත භූමියේ ස්ථිරව පිහිටා ගැනීමට උපකාර වන හේිනි. සීලයෙන් ප්‍රතිෂ්ඨා සිද්ධිය වෙයි. සමාධියෙන් ප්‍රතිෂ්ඨාව ස්ථිර වෙයි. එයින් ප්‍රඥාව වැඩිවීමට හොඳට අවසරය ලැබෙයි. සතිහි සීල විසුද්ධියං චිත්ත විසුද්ධියංච අයං පඤ්ඤා මූලජාතා නාම හෝති නාසති සීල විසුද්ධිය ඇති කලෙහි චිත්ත විසුද්ධියද දෙකම ඇති කලෙහි මේ ප්‍රඥාව මුල් ගත්තේ නම් වෙයි යන ආචාර්ය ධර්මපාල ස්වාමීන්ගේ වචනයද සැලකිය යුතුය. ප්‍රඥාවේ ශරීරය දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය, පටිපදා ඥාන දස්සන විසුද්ධිය, ඥාන දස්සන විසුද්ධිය යන විසුද්ධි පස විදර්ශනා භාවනාවේ ශරීරයයි. ක්‍රමයෙන් නොපිරිහෙලා වර්ධනයට පත් කරගත යුත්තකි. ශරීරය පිරිහීමෙන් සම්පූර්ණ අභාවය සිදුවන හේිනි.